චූලමාලුංච සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ ආයස්මතෝ මාළුංක්‍ය පුත්තස්ස රහෝගතස්ස පතිසල්ලේනස්ස එවං චේතසෝ පරිවිතක්කෝ උදපාදී යානිමානි දිට්ඨිගතානි භගවතා අභ්‍යාගතානි තපිතානි පටික්ඛෙත්තානි සස්සතෝ ලෝකෝ ඉතිපි අසස්සතෝ ලෝකෝ ඉතිපි අන්තවා ලෝකෝ ඉතිපි අනන්තවා ලෝකෝ ඉතිපි තං ජීවං තං ශරීරං ඉතිපි අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ඉතිපි හෝති තථාගතෝ පරං මරණා ඉතිපි न होति तथागतो परं मरणायति पे होति च न च होति तथागतो परं मरणायति पे නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණා ඉතිපි තානි මේ භගවාන ව්‍යාකරෝති යානි මේ භගවාන ව්‍යාකරෝති ධම්මේන රුච්ඡති ධම්මේන කමති සෝහං භගවන්තං උපසංඛමිත්වා ඒතමත්තං කොච්චේසාමි සචේමේ භගවා ව්‍යාකරිස්සති සස්සතෝ ලෝකෝති වා අසස්සතෝ ලෝකෝති වා අන්තවා ලෝකෝති වා අනන්තවා ලෝකෝති වා තං ජීවං තං ශරීරන්ති වා අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්ති වා හෝති තථාගතෝ පරං මරණාති වා නහෝති තථාගතෝ පරං මරණාති වා හෝති ච නච හෝති තථාගතෝ පරං මරණාති වා නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණාති වා ඒවාහං භගවතේ බ්‍රහ්මචර්යං කරිස්සාමි නෝචේමේ භගවාභ්‍යා කරෝති සස්සතෝ ලෝකෝති වා අසස්සතෝ ලෝකෝති වා පේයාලම් නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණාති වා ඒවාහං සික්ඛං පච්චක්ඛාය හේනායාවත්ති සාමීති අතකෝ ආයස්මා මාළුං ච පුත්තෝ සායන්න සමයං පතිසල්ලේනා වුට්ඨේතෝ යේන භගවාසේන උපසංඛමේ උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා මාළුන්ක්‍ය පුත්තෝ භගවන්තං ඒ සදවෝච ඉද මයිහං බන්තේ රහෝගතස්ස පටිසල්ලේනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදී යානිමානි දෙට්ඨිගතානේ භගවතා අභ්‍යාකතානේ ඨපිතානේ පටික්ඛේත්තානේ සස්සතෝ ලෝකෝ ඉතිපේ අසස්සතෝ ලෝකෝ ඉතිපේ තේයාලම් නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණ ඉතිපේ ථාල්මේ භගවාන ව්‍යාකරෝති යානිමේ භගවාන ව්‍යාකරෝති ධම්මේ නරුච්ඡති ධම්මේන කමති සෝහං භගවන්තං උපසංඛමෙත්වා ඒත මත්තං කුච්චිස්සාමි සචේමේ භගවා ව්‍යාකරිස්සතේ සස්සතෝ ලෝකෝති වා අසස්සතෝ ලෝකෝති වා තේයාලම් නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණාති වා ඒවාහං භගවතේ බ්‍රහ්මචර්යං චරිස්සාමේ නොචේ මේ භගවාභ්‍යා කරිස්සති සස්සතෝ ලෝකෝති වා අසස්සතෝ ලෝකෝති වා පේයාලම් නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණාති වා ඒවාහං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමීති සචේ භගවා ජානාති සස්සතෝ ලෝකෝති වා සස්සතෝ ලෝකෝති මේ භගවා ව්‍යාකරෝතු සචේ භගවා ජානාති අසස්සතෝ ලෝකෝති වා අසස්සතෝ ලෝකෝති මේ භගවා ව්‍යාකරෝතු නොචේ භගවා ජානාති සස්සතෝ ලෝකෝති වා අසස්සතෝ ලෝකෝති වා අජානතෝ කෝපන අපස්සතෝ ඒතදේව උජුකං හෝති යදිදං න ජානාමි න පස්සාමි තේ සචේ භගවා ජානාති අන්තවා ලෝකෝති වා අනන්තවා ලෝකෝති මේ භගවා ව්‍යාකරෝතු සචේ භගවා ජානාති අනන්තවා ලෝකෝති වා අනන්තවා ලෝකෝති මේ භගවා ව්‍යාකරෝතු නොචේ භගවා ජානාති අන්තවා ලෝකෝති වා අනන්තවා ලෝකෝති වා අජානතෝ කෝපන අපස්සතෝ ඒතදේව උජුකං හෝති යදිදං නජානාමි නපස්සාමි තී සචේ භගවා ජානාති තං ජීවං තං ශරීරන්ති තං ජීවං තං ශරීරන්ති මේ භගවා ව්‍යාකරෝතු සචේ භගවා ජානාති අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්තේ අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං තිමේ භගවා ව්‍යාකරෝතු නොචේ භගවා ජානාති තං ජීවං තං ශරීරං තිමේ අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං තිවා අජානතෝ කෝපන අපස්සතෝ ඒතදේව උජුකං හෝති යදිදං න ජානාමි න පස්සාමි තී සචේ භගවා ජානාති හෝති තථාගතෝ පරං මරණාසි හෝති තථාගතෝ පරං මරණාසි මේ භගවා ව්‍යාකරෝතු සචේ භගවා ජානාති නහෝති තථාගතෝ පරං මරණාසි නහෝති තථාගතෝ පරං මරණාති මේ භගවා ව්‍යාකරෝතු නොචේ භගවා ජානාති හෝති තථාගතෝ පරං මරණාති වා न होति තථාගතෝ පරං මරණාති වා අජානතෝ කෝපන අපස්සතෝ ඒතදේව උජුකං හෝති යදිදං නජානාමි නපස්සාමි තේ සචේ භගවා ජානාති හෝති ච නච හෝති තථාගතෝ පරං මරණාති හෝති ච නච හෝති තථාගතෝ පරං මරණාති මේ භගවා ව්‍යාකරෝතු සචේ භගවා ජානාති නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණාති නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණාති මේ භගවා ව්‍යාකරෝතු නොචේ භගවා ජානාති හෝති ච නච හෝති තථාගතෝ පරං මරණාති වා නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණාති වා අජානතෝ කෝපන අපස්සතෝ ඒතදේව උජුකං හෝති යදිදං නජානාමි නපස්සාමි තේ කින්නෝ තාහං මාළුන්ක්‍ය පුත්ත එවං අවචම් ඒකං මාළුන්ක්‍ය පුත්ත මයි බ්‍රහ්මචර්යං චර අහන්තේ ව්‍යාකරිස්සාමි සස්සතෝ ලෝකෝතිවා අසස්සතෝ ලෝකෝතිවා පේයාලම් නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණාති වාති නොහේතං බන්තේ ත්වං වා පනමං එවං අවච අහං බන්තේ භගවති බ්‍රහ්මචාරියං චරිස්සාමි භගවා මේ ව්‍යාකරිස්සති සස්සතෝ ලෝකෝති වා අසස්සතෝ ලෝකෝති වා තේයාලම් නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණාති වාති නොහෙතං බන්තේ ඉති කිරමාලොං ච පුත්ත නේවාහං සං වදාමි ඒහි සම්මාලොං ච පුත්ත මයි බ්‍රහ්මචර්යං චර අහන්තේ ව්‍යාකරිස්සාමි සස්සතෝ ලෝකෝති වා අසස්සතෝ ලෝකෝති වා පේයාලම් නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණාති වාචි නපිකිරමන් ස්වං වදේසී අහං භන්තේ භගවති බ්‍රහ්මචර්යං චරිස්සාමි භගවා මේ ව්‍යාකරිස්සති සස්සතෝ ලෝකෝති වා අසස්සතෝ ලෝකෝති වා තේයාලම් නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණාති වාචි එවං සම්තේ මෝඝ පුරිස කෝසන්තෝකං පච්චා චික්ඛසි යෝ කෝමාලුන්ක්‍ය පුත්ත එවං වදෙය්‍ය නතාවාහං භගවති බ්‍රහ්මචර්යං චරිස්සාමි යාව මේ භගවාන ව්‍යාකරිස්සති සස්සතෝ ලෝකෝති වා අසස්සතෝ ලෝකෝති වා අන්තවා ලෝකෝති වා පේයාලම් නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණාති වාති අභ්‍යාකතමේව සංමාදුංච පුත්ත තථාගතේන අස්ස අතසෝ පුග්ගලෝ කාලං කරෙය්‍ය ශේයකාපි මාළුංච පුත්ත පුරිසෝ සල්ලේන විද්ධෝ අස්ස ශවිසේන ගාල්ල ඵලේපනේන තස්ස මිච්ඡාමච්ඡා ඥාතිශාලෝ හිතා විසක්කම් සල්ලකත්තං උපට්ඨේයොම් සෝ එවං වදෙය්‍ය නතාවාහං ඉමං සල්ලං ආහාරිස්සාමි යාවනකං පුරිසංජානාමි යේනම් විද්ධෝ කත්තියෝ වා බ්‍රාහ්මනෝ වා වෙස්සෝ වා සුද්ධෝ වාති සෝ එවං වදෙය්‍ය නතාවාහං ඉමං සල්ලං ආහාරිස්සාමි යාවන සම්පුරිසං ඥානාමි යේනම් හි විද්දෝ එවං නාමෝ එවං වොත්තෝ ඉති වාති සෝ එවං වදෙය්‍ය නතාවාහං ඉමං සල්ලං ආරිස්සාමි යාවන සම්පුරිසං ඥානාමි යේනම් හි විද්දෝ දීඝෝ වා රස්සෝ වා මජ්ක්‍ධිමෝ වාති සෝ එවං වදෙය්‍ය නතාවාහං ඉමං සල්හං ආහරිස්සාමි යාවනකං පුරිසං ඥානාමි යේනම් හි විද්ධෝ කාලෝ වා සාමෝ වා මංගුරච්ච දීවාති සෝ එවං වදෙය්‍ය නතාවාහං ඉමං සල්හං ආහරිස්සාමි යාවනකං පුරිසං ඥානාමි යේනම් හි විද්ධෝ අසුකම්පි ගාමේවා නිගමේවා නගරේවාති සෝ ඒවන් වදෙය්‍ය නතාවාහං ඉමං සල්හං ආහරිස්සාමි යාවන කන්දනුං ජානාමි යේනම් හිවිද්ධෝ යදි වාචාපෝ යදි වාකෝ දණ්ඩෝති සෝ ඒවන් වදෙය්‍ය නතාවාහං ඉමං සල්හං ආහරිස්සාමි යාවන සංජියං ජානාමි යායම් හි විද්ධෝ යදිවා අක්ඛස්ස යදිවා සංඛස්ස යදිවා නහාරුස්ස යදිවා මරුවාය යදිවා කීර පන්නිනෝති සෝ එවං වදෙය්‍ය නතාවාහං ඉමං සල්හං ආහාරිස්සාමි යාවන සංඛණ්ඩං ජානාමි යේනම් හි විද්ධෝ යදිවා කච්ඡං යදිවා රෝපිමන්ති සෝ ඒවං වදෙය්‍ය නතාවාහං ඉමං සල්හං ආහාරෙස්සාමි යාවනතං ඛණ්ඩං ජානාමි යේනම් හි විද්ධෝ යස්ස පත්තේහි වායිතං යදිවා ගිජ්ජස්ස යදිවා කක්ඛස්ස යදිවා කුලලස්ස යදිවා මෝරස්ස යදිවා සිතල හනුනෝති සෝ ඒවන් වදෙය්‍ය නතාවාහන් ඉමන් සල්හන් ආහාරිස්සාමි යාවනකං ඛණ්ඩං ජානාමි යේනම් හි විද්ධෝ යස්සනහාරෝ නම් පරික්ඛිත්තං යදිවා ගවස්ස යදිවා මහිසස්ස යදිවා රෝරුවස්ස යදිවා සෙම්භාරස්සාති සෝ ඒවන් වදෙය්‍ය නතාවාහන් ඉමන් සල්හන් ආහරිස්සාමේ යාවනකං සල්ලං ජානාමේ යේනම් හිබිද්ධෝ යදිවා සල්ලං යදිවා කුරප්පං යදිවා වේ කණ්ඩම් යදිවා නාරාචං යදිවා වච්ඡදන්තම් යදිවා කරවේර පත්තන්තේ අඤ්ඤාතමේව තං මාළුං ච පුත්ත තේන පුරිසේන අස්ස අතසෝ පුරිසෝ කාලං කරෙය්‍ය ඒවමේව කෝ මාළුංක පුත්ත යෝ ඒවන් වදෙය්‍ය නතාවාහන් භගවති බ්‍රහ්මචරියං චරිස්සාමි යාවමේ භගවාන ව්‍යාකරිස්සති සස්සතෝ ලෝකෝති වා අසස්සතෝ ලෝකෝති වා තේයාලම් නේව හෝති නන හෝති තථාගතෝ පරම් මරණාති වා අභ්‍යාසතමේව සම්මාලෝන්ක්‍ය පුත්ත තථාගතේන අස්ස අතසෝ පුග්ගලෝ කාලං හරෙය්‍ය සස්සතෝ ලෝකෝති වා මාලෝන්ක්‍ය පුත්ත දිට්ඨියා සතේ බ්‍රහ්මචර්ය වාසෝ අබවිස්සාති ඒවන්නෝ අසස්සතෝ ලෝකෝති මාලෝන්ක්‍ය පුත්ත දිට්ඨියා සතේ බ්‍රහ්මචර්ය වාසෝ අබවිස්සාති එවම්පිනෝ සස්සතෝ ලෝකෝති මාළුන්ගේ පුත්ත දෙට්ඨිහා සතේ අසස්සතෝ ලෝකෝති වා දෙට්ඨිහා සතේ අත්ථේව ජාති අත්ථේ ජරා අත්ථේ මරණම් සන්තිශෝක පරිද්දව දුක්ඛ දෝමනස් උපායාසා යේසාහං දෙක්ඛේව ධම්මේ නිඝාසම්පඤ්ඤා පේමි අන්තවා ලෝකෝති මාළුන්තිය පුත්ත දිට්ඨි ආශතේ බ්‍රහ්මචර්ය වාසෝ අබවිස්සාති එවන්නෝ අනන්තවා ලෝකෝති මාළුන්තිය පුත්ත දිට්ඨි ආශතේ බ්‍රහ්මචර්ය වාසෝ අබවිස්සාති එවම් පිනෝ අන්තවා ලෝකෝති මාළුන්තිය පුත්ත දිට්ඨි ආශතේ අනන්තවා ලෝකෝතිවා දිට්ඨියා සති අත්ථේව ජාති අත්ථේ ජරා අත්ථේ මරණං සන්තේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා යේසාහං දිත්තේව ධම්මේ නිඝාතං පඤ්ඤාපේමි පංජේවං සංසාරේරන්තේ මාදොංච පුත්ත දික්ඛා සතේ බ්‍රහ්මචර්ය වාසෝ අබයිසාති ඒවන්නෝ අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරංති මාළුන්ක්‍ය පුත්ත දිට්ඨියා සතේ බ්‍රහ්මචර්ය වාසෝ අබවිස්සාති එවං පිනෝ තං ජීවං කං ශරීරංති මාළුන්ක්‍ය පුත්ත දිට්ඨියා සතේ අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරංති වා දිට්ඨියා සතේ අත්ථේව ජාතේ අත්ථි ජරා අත්ථි මරණං සන්තේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා යේසාහං දිත්තේව ධම්මේ නිඝාතං පඤ්ඤාපේමේ හෝති තථාගතෝ පරං මරණාති මාළුංච පුත්ත දික්ඛ්‍යා සතේ බ්‍රහ්මචර්ය වාසෝ අබවිස්සාති එවන්නෝ නහෝති තථාගතෝ පරං මරණාති මාළුන්ච පුත්ත දිට්ඨියා සතේ බ්‍රහ්මචර්ය වාසෝ අබවිස්සාති ඒවන්තිනෝ හෝති තථාගතෝ පරං මරණාති මාළුන්ච පුත්ත දිට්ඨියා සතේ නහෝති තථාගතෝ පරං මරණාති වා දිට්ඨියා සතේ අත්තේව ජාතේ අත්තේ ජරා අත්තේ මරණං සම්ති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුඛායාසා යේසාහං දිත්තේව ධම්මේ නිදාතං පඤ්ඤාපේමේ හෝති චනච හෝති තථාගතෝ පරං මරණාතේ මාළුන්්‍ය පුත්ත දිත්‍යා සතේ බ්‍රහ්මචර්ය වාසෝ අබවිස්සාති එවන්නෝ නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණාතේ මාළෝන්‍ය පුත්ත දික්ඛ්‍යා සති බ්‍රහ්මචර්ය වාසෝ අබවිස්සාති එවං පිනෝ හෝති ච නච හෝති තථාගතෝ පරං මරණාති මාළෝන්‍ය පුත්ත දික්ඛ්‍යා සති නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණාති වා දික්ඛ්‍යා සති අත්ථේව ජාති අත්ථේ ජරා අත්ථේ මරණං සන්තේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා සෝහං යේසාහං දිත්තේව ධම්මේ නිඝාතං පඤ්ඤාපේමේ තස්මාති හමාලුංක්‍ය පුත්ත අභ්‍යාකතං ච මේ අභ්‍යාකතෝ ධාරේත ව්‍යාකතං ච මේ ව්‍යාකතෝ ධාරේත කිංච මාලුංක්‍ය පුත්ත මයා අභ්‍යාකතං සස්සතෝ ලෝකෝති මාළුන්ත්‍ය පුත්ත මයා අභ්‍යාකතම් අසස්සතෝ ලෝකෝති මයා අභ්‍යාකතම් අන්තවා ලෝකෝති මයා අභ්‍යාකතම් අනන්තවා ලෝකෝති මයා අභ්‍යාකතං සංජීවං සංශරීරන්ති මයා අභ්‍යාකතං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්ති මයා අභ්‍යාකතං හෝති තථාගතෝ පරං මරණාති මයා අභ්‍යාකතං නහෝති තථාගතෝ පරං මරණාති මයා අභ්‍යාකතං හෝති ච නච හෝති තථාගතෝ පරං මරණාති මයා අභ්‍යාකතං නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණාති මයා අභ්‍යාකතං කස්මාචේ සංමාලුං ච පුත්ත මයා අභ්‍යාකතං නහේතම් මාළුන්ක්‍ය පුත්ත අර්ථ සංහිතං නාදි බ්‍රහ්මචර්යකං නේසං නිබ්බිදාය නේසං විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති තස්මාත්ථං මයා අභ්‍යාකතං කිංච මාළුන්ක්‍ය පුත්ත මයා අභ්‍යාකතං ඉදං දුක්ඛන්තේ මාළුන්ත්‍ය පුත්ත මයාභ්‍යාසතං අයං දුක්ඛ සමුදයෝති මයාභ්‍යාසතං අයං දුක්ඛ නිරෝධෝති මයාභ්‍යාසතං අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාසි මයාභ්‍යාසතං කස්මාචේ සම්මාළුන්ත්‍ය පුත්ත මයාභ්‍යාසතං ඒතං හි මාළුන්ත්‍ය පුත්ත අත්ථ සංහිතං ඒතං ආදි බ්‍රහ්මචර්යකං ඒතන් නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති තස්මාත් සංමයා ව්‍යාකතං තස්මාතිහ මාළුංක්‍ය පුත්ත අභ්‍යාකතං ච මේ අභ්‍යාකතතෝ ධාරේත ව්‍යාකතං ච මේ ව්‍යාකතෝ ධාරේතාති ඉදමවෝච භගවා අත්තමනෝ ආයස්මා මාළුන්ක්‍ය පුත්තෝ භාසිතං අබිනන්දේති චෝල මාළුන්ක්‍ය පුත්ත සුත්තං තතියම්